ධර්ම දේශනාව පවත්වනු ලබන මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමංච භික්ඛවේ සම්මා දිට්ඨි යං කෝ භික්ඛවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨීති අයෝනිය යෝගාවචර මහා සංඝරත්නය අවතරයි අපි අනිකුත් මේ මේ වාසික යෝගාවචර පිළිසත් එකතු කරගෙන සතිපට්ඨාන මහා සූත්‍රයේ දිගේ නිතිපතා සතිපතා පවත්වාගෙන යන මේ ධර්ම දේශනා මාලාවේ අද 96 වෙනි අංකය. අපි මේ මාත්‍රිකා තබා ගත්තේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානය සම්බන්ධයෙන් ඇත්තා වූ නැත්තම් මධ්‍යම ප්‍රතිපදා වශයෙන් ඇත්තා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් ඇත්තා වූ මේහි පළවෙනි අංකය සම්මා දිට්ඨිය. එකකින් අදහස් වෙන්නේ අපි දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ සත්‍යපබ්බේ අවසාන සත්‍යයේ මුල් කුරුක පටන් ගන්නයි කියන එකයි. ඉතින් මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාාරිය සත්‍ය වශයෙන් එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් එහෙම නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් සීල සාසන සමාධි සාසන ප්‍රඥා සාසන වශයෙන් මේක පිළිබඳව අපි ගිය පැයේ ගිය සතියේ සෑහෙන විස්තරයක් දල වශයෙන් ඉදිරිපත් කරගත්තා. ඒ ඉදිරිපත් කරගත්තා වූ අදට අදාළ වන්නා වූ කරුණක් මෙහිදීත් මතක් කරගන්නව නම් මේ මට්ටමට එනකොට මේ විස්තර කරන්න හදන සම්මා දිට්ඨිය අනේකුත් තේරවාද සාසනයේ විස්තර වෙන්නේ සම්මා දිට්ඨි වලින් වෙන්කොට හඳුනාගත්තේ නැත්නම් මෙතන ආරම්භයේම ඊටාම ඔද්දල් තනක් වෙනවා. අවුල් සාගත තනක් වෙනවා මඩ ගෝරුවක් වෙනවා. ඒක නිසා අපිට තේරුම් අරගන්න ඕනේ අපේ මේ තේරවාදී ශාසනයේ විශේෂයෙන්ම පරියත්තියේදී සෑම ධර්මයක්ම ආරම්භයේදී ඊටාම ඕලාරික වශයෙන් විස්තර කරලා ඒක සම්බන්ධ වෙමින් සම්බන්ධ වෙමින් දියුණු වෙමින් දියුණු වෙමින් ආර්ය මට්ටමට යනකොට ඒ ධර්මවල විශාල පරිණාමයක්, විශාල සුද්ධ වීමක්, විශාල සියුම් වීමක් ඇති වෙනවා. මේක ව්‍යවහාර භාෂාවෙන් කියන්නේ දන්නා තැන ඉඳලා නොදන්නා තැන දක්වා යනවා. අවු වෙන තැන ඉඳලා අවු නොවන තැන දක්වා යනවා. ගොරෝසු තැන ඉඳලා සියුම් තැන දක්වා යන මාර්ගයක්. එනිසා සම්මා දිට්ඨියත් විස්තර කරනකොට ඉතාමත්ම ඕලාරිකව අනිකුත් සමයාන්තර දර්ශන අනිකුත් ආගම්මේක පවා සමාන වෙන විදිහේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය තමයි හාපුරා කියලා උගන්වන්නට පටන් ගන්නවා. කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියලා කියන්නේ හොඳ දේ කළොත් හොඳ ඵලය ලැබෙනවාය නරක දේ කළොත් නරක ඵල ලැබෙනවාය කළ කළ දේ ඵල ඵල දේ කියලා මේක අපේ විවහාරයට ඇවිල්ලා තියෙනවා. මේක කර්මේ සහ කර්ම ඵලය විස්තර කිරීම සඳහා පාවිච්චි කරන සම්මාදිට්ඨිය. කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය බොහෝම ඉදිරියදා ජීවිතයකට ආධ්‍යාත්මික ජීවිතයකට ඒ වාගේම අනුපූර්වයෙන් දිනු කරගෙන යන වැඩපිළිවෙලකට මහෝපකාරී වෙනවා. කොටින්ම මනුස්සයෙක් ආධ්‍යාත්මික බවට ආගමික පැත්තකට අතුලාන්තයක් බලන්න පටන් අර ගන්නකොට මේ සම්මාදිටිය තමයි ඒ පුද්ගලයාට ඉස්සල්ලාම දැනෙන්නේ වැටෙන්නේ පෞෂත්ව වෙනසකට හේතු වෙන්නේ. වෙන කිසි විදිහකට කියනවනම් මේ කම්මස්සකතා ඥාන සම්මාදිටිය නැති කෙනාට ආගමක් නැහැ. ආධ්‍යාත්මයක් නැහැ. අතුලාන්තයක් නැහැ. ඒ පුද්ගලයා ඒ හිතවත් පු탁ඥය නැත්නම් අන්ධ බාල ඇත්තෝ බොහෝ විට හැසිරීම් ස්වරූප දිහා බලනකොට බොහෝම අවබෝධයෙන් වගකීමෙන් තිරිසන් සතුන් හා සමානව හැසිරෙනවා. කිසිම ಗುಣ වෙනසක් ඇති කරගන්න හැකියාවක් අවස්ථාවක් එයත් අඳ නැහැ. එයත්ෝ ඒක අදහන්නෙත් නැහැ. ඒ නිසා කම්ම ඥාන සම්මා දිට්ඨි නැති අත්ොත් ඒක සාධාරණයක් හෝ ධර්මයක් හෝ කතා කරන්න යනවට වැඩිය නේද නිකන්. මේ තරමටම මේ කම්මසකතා ඥාන සම්මා දිට්ඨිය මිනිස්යාගේ පරිණාමය යම් අවස්ථාවක් විනිශ්චය කරනවා. මේ කම්මසකතා ඥාන සම්මා දිට්ඨිය පිළිබඳව ඉතාමත් විචිත්‍ර කරුණු දෙක තුනක් මතක තියාගන්න ඕනේ. එතකොට අපිට වැටහෙනවා මෙහි තියෙන ප්‍රයෝජනය ප්‍රායෝගික උපයෝගිතාවය. ඒ මොකද කවවම කවදාකවත් ලෝකේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය බහුජන මතයේ වෙන්නේ නැහැ. හැමදාම මේක ලෝකේ ඉන්න ජනතාවගේ ඉතාම සුළු කොටසක් තමයි තේරුම් අරගන්නේ අදහන. මේ සර්වඥන් වහන්සේ ලෝකේ පහළ වුණත් මේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය බහුජන ඡන්දකින් දිනන එකක් නෙවෙයි. ඒක නිසා අපි උත්සාහ කළාට බෞද්ධ ලෝකයක් ඇතිකරන්න, බෞද්ධ රාජ්‍යයක් ඇතිකරන්න අපිට තේරෙනවා ප්‍රජාතන්ත්‍රවාදී කියන බොහෝ දෙනාගේ ඡන්දය අනුව රාජ්‍ය තන්ත්‍රය, රාජ්‍ය යන්ත්‍රය තීන්දුව කිරීමේ වැඩපිළිවෙලත් එක්ක අදුම තරමේ මේ කම්මසකත ඥාන සම්මාදිට්ඨිය පවා හරස් වෙනවා. මොකද මේක බහුජන මතේ නෙවෙයි. බොහෝ දෙනාට ජනප්‍රිය දෙයක් නෙවෙයි. මේක ඊටාම ඥාණයෙන් තේරුම් අරගෙන ස්වභාවයේ තේරුම් අරගන්නට අත්‍යවශ්‍ය ධර්මයක්. ඒ වගේම තමයි මේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය කියන එක මොන්නම තාලකින්වත් ලෝකෙන් අකමකා දමන්නටත් බෑ කියලා කියනවා. අබුද්ධෝත්පාද කාලෙකවත් ලෝකෙ නැති වෙන්නේ නැහැ. වෙන විදිහකට කියන්න පුළුවන් මේක බොහෝ දෙනාට හඳුන්වා දීමේ කටයුත්තක් පිණිස හෝ මේක සදාකාලිකව පැවැත්වීම පිණිසඳව අපිට ප්‍රයත්න කරන දෙයක්. මේක අපි දැනගත යුතු ලෝක න්‍යායක්. කියව නැති අපි කාටවත් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය උගන්වලා මුළු ලෝකෙටම කර්මේතා කර්මඵලයේ හඳුන්වා දීලා මේ කම්මසකත ඥාන සම්මාදිට්ඨිය කියන එක ලෝකේ සදාකාලික කිරීමට අපෙන් මොනම වගකීමක්වත් ඉස්ත විය යුතු නැහැ. ඉස්තරිය යුත්තේ අපි තිරසම් මට්ටමින් ආධ්‍යාත්මික මට්ටමට ඉඳනනම් අපේ ජීවිතය ඇතුළාන්තයක් ආලෝකවත් කරගන්න ඕනේ නම් ආධ්‍යාත්මික මට්ටමකට ගන්න ඕනේ නම් අපි අඩුම ලන්සුවෙන් කම්මසකත ඥාන සම්මාදිට්ඨිය අදහන්නන් විය යුතුයි දැනටමත් අදහන පිරිසක් එකයි අපි මේ කතා කරන්නේ නිසා මේ ටික හුදු සුතමේ ඥානයේ වශයෙන් පමණයි වැදගත් මේ සඳහා අපිට වෙන කළ යුතු වගකීමක් නැහැ. දැනගත්තනම් හරි. ඒකෙන් අපිට ලැබෙන්න තියෙන ප්‍රයෝජනේ ලැබෙනවා. ඉදිරි ගමනට දොර ඇරෙනවා. කොටින්ම කියනවා නම් මේක මේ Hindu සමයත් බුදු සමයත් කියන දෙකම පොදුවේ පිළිගන්න ධර්මයක්. ඒ නිසා කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ඇති වෙච්ච පමණටම යා බෞද්ධයෙක් වෙනවා සම්මිය දෘෂ්ටිකේ වෙනවය <clears throat> බෞද්ධ අදහසින් සම්මිය දෘෂ්ටික වෙනවයි කියලා හිතන්නත් බෑ. මූලිකම අවශ්‍යතාවයක්. මෙන්න මේ <clears throat> කම්මසකතා ඥාන සම්මා දිට්ඨිය නිසා අපේ ජීවිතයේ උගාකම් කරච්චල් අමලි අපිට අමතකක දර දාන්න පුළුවන් ගැටියක් තියෙනවා. කවුරු හෝ අපි ළඟ ඉන්න කෙනෙක් අපි කරුණාවෙන් කිව්වට, මෛත්‍රියෙන් කිව්වට, මුදිතාවෙන් ඉවසලා උපේක්ෂ හිතියට ඒ පුද්ගලයා ඒ දෙහිම යෙදෙනවා නම් අපිට ඉතින් හිතන්න පුළුවන් ඊට යායේ කර්ම කර්මයක අනුව සිදු වෙන දෙයක්. මොකද කරන්නේ? ඒක තමයි අපි උපේක්ෂාව කියන්නේ. Brahmacharya උපේක්ෂාවේදී කම්මස්සකෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සanti තත්ත දායාදෝ භවිස්සාති භවිස්සාමීති කියලා අපි හිතලා නිකන් අපි ගැන උපේක්ෂායලා ඒ තිද්දිය ගැන උපේක්ෂායලා පුද්ගලයා ගැන උපේක්ෂායලා නිකන් ඉන්න නිසා මේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය හරියට ණයෙක් ආපු මිනිස්සෙකුට ඒ ණයාගේ විස ඇදලා දාන ප්‍රතිවිසක් වාගේ. ඒ මොකද ලෝකේ අසාධාරණේ පේනකොට අසත් ධර්මයේ සිද්ධ වෙනකොට අපේ ඇඟ කිච් කැවෙන ගතියක් එනවා. පිළිපොරන ගතියක් එනවා. කේන්ති යන ගතියක් එනවා. නුරුස්නා ගතියක් එනවා. නමුත් මේ සියල්ලම අපි කේන්ති ගත්තයි කියලා රුස්සන්නේ නැති උනායි කියලා නතර වෙන්නේ නැහැ. ඒ වෙලාවට අපිට සිද්ධ වෙන්නේ මෙන්න මේ මේකම් මතකතා ඥාන සම්මාදීකින් උපේක්ෂක වෙන එක. හැබැයි මේ උපේක්ෂාව අඥාන උපේක්ෂාවක්වත් කම්මැලිකමට ගන්න උපේක්ෂාවක් නෙමෙයි අපිට කරන්න පුළුවන් හැටින් අපි මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් කටයුතු කරනවා බැරි වෙනකොට අපි උපේක්ෂා වෙලා නිකන් ඒ වගේම තමයි අපිට කොච්චර ධාර්මික ජීවිතයක් ගත කරත් කොච්චර කල්යාණ මිත්‍ර ආශ්‍රය කරත් කොච්චර ගැඹුරු ධර්ම සාක්ෂා මේ ආශ්‍රය කරත් නැත්නම් ප්‍රඥාචාරින් වහන්සලා හිටියත් ස්ථානවල හිටියත් අසීමිත දුක් පැමිණෙනවා අපිට හිතා ගන්න බෑ අපි මේ ජීවිතේ මෙහෙම සුද්ධවන්ත තැනකට ආපු නිසා මින් මත්තර අපිට ලෙඩ රෝග නොවිය යුතුයි කායික වශයෙන් මානසික වශයෙන් අපිට ඥාති දේශන භෝග විත නොවිය යුතුයි කියලා. අනන්තවත් වෙනවා. අඳුම වශයෙන් සර්වඥාන් වහන්සේට සර්වඥතා ඥානෙ ලැබුවට පස්සේ කර්ම 12ක් ප්‍රතිසන්දුන්නයි කියලා අපි ථේරවාදේ ගණන් කරලා කියනවා. ආ මේ වගේ වෙච්චාම අපි ඇත්තටම වෙදකම් කරනවා, ගුරුකම් කරනවා, සාන්ති කර්ම කරනවා නානා ප්‍රවිධියට අනිත්‍යත්වත් එක බෙදා හදා ගන්න මොක කොච්චර කරා නපුරු කල්ලත සතහට පැමිණෙත වෙහස එදුරු නොවේ කළ පව් පව දේවා මිස කවදාකවත් ඒ කොච්චර જાති කරත් දෙන්න තියෙන වැඩේ දෙනවා ආන්නේ වෙලාවටත් අපිට මේ ප්‍රතිවිසක් වශයෙන් උදව් කරන්නේ මේ කම්මස්ස කතා ඥාන සම්මාදිටිය මොකද කරන්නේ මේ කර්මේ පරිසම්දෙන වෙලාවක් වෙද්දු මොකද කරන්නේ ගුරුවරු මොකද කරන්නේ? ගුරුකම් කරලා මොනව කරන්නේ? කර්මේ ප්‍රතිසන්දෙන් තවත් ප්‍රතිසන්දේ. ඒක නිසා මේ කම්මසගතා ඥාන සම්මා දිට්ඨිය හොඳ සමබරතාවයෙන් තේරුම් ගත කෙනාට සතෙක් විසක් හලාහල විසක් සහිත සතෙක් ආව මිනිසෙකුට ප්‍රතිවිසක් වායි. යෝගාවචරයට මේක නිතරම බෙහෙත් මල්ලේ තියාගෙන ඉන්න ඕනේ බෙහෙත් දප්පියක්. නමුත් ආගමික වශයෙන් දැන් කාලේ වචනෙන් කියලා කියනවා නම් මූලධර්මවාදීන් කියලා කියනවා. මූලධර්මවාදීන්ට මේක විසක්ම වෙලා කියනවා. ප්‍රතිවිසක් නෙවෙයි විසක් වෙලා කියනවා. යැත්තු මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය නැති යත්තන්ට ධන සම්මාදිට්ඨිය ධනවණ්ඩ ගල්වණ්ඩ ඇති කරවන්න අසීමිත වෙහසක් ගන්නවා නිර්ර්ථකයි. ඒ වගේම තමයි කම්මසගත ඥාන සම්මාදිට්ඨිය නැති යැත්තු Taman කෙරේ කිපිලා එනකොට පුදුම විදිහට ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. යැත්තු හදන්න හෝ වේවා එහෙම නැත්නම් තමන් නොදැනුවත්වම තමන් තුළින් ක්‍රියාත්මක වෙන මේ ද්වේෂය නිසා වේවා වංචනික ධර්ම නිසා හෝ වේවා ඒ කම්මසගතා ඥාන සම්මාදිතේ ඉදිරිපත් කරගෙන හරියට වෙහෙස වෙනවා ඉතින් මේක අර සරුවචන් වහන්සේ ප්‍රතිවිසක් වශයෙන් විස කපන බෙහෙතක් වශයෙන් ඉදිරිපත් කරපු මේ කම්මසගතා ඥාන සම්මාදිතිය සමහර විසක් කරගෙන ආන්න ඒක නැති කරන්න නම් මේ සුතමේ ඥානෙ මේ කර්ම ඇහිණ එක වටිනවා මේ ගැන කල්පනා කරලා අපිට බුදුහාමුදුරෝ දීලා තියෙන මේ නිදහස් මාර්ගය විශාල මේ කරදර කංකටොළු රාශියකින් අපිට අයින් වෙලා ඉන්න පුළුවන් ගතිය හරි වටින දෙයක් අපි මේ නෝන්ජල්කමටවත් බායකටවත් බැරිකමටවත් පැත්තකට වෙනා නෙවෙයි අපි සත්‍යයට ගරු කිරීමක් වශයෙන් කර්මයට ක්‍රියාත්මක වෙන්න ඇරලා බැරි හරියට අතාරිනවා මේක යෝගාචර ජීවිතයට අත්‍යවශ්‍යයි තවත් මම විස්තර වශයෙන් කියනවා නම් විපස්සනාවට නම් කවදාකවත් මේක නැති කෙනා නොකර ඉන්න එක හොඳයි භාවනාව. නැහැ කියන එකෙන් අදහස් කරන්නේ සුතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන්වත් මේක දිනු කරගන්න බැරි කෙනාට භාවනාව කියන එක මහා කටුකයක් බවට පත් වෙනවා. හරි වෙහෙසක් බවට පත් වෙනවා. එහෙම කෙනා ඉන්න තැන සබාවක් සමිතියක් අලිම අවුලක් බවට පත් වෙනවා. එහෙමති වුණත් විපස්සනා යෝගාවචරය නරකයි හිතට කරදර ගන්නවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා මේ මුල්ම සම්මාදිට්ඨිය කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය. ඊගාවට දක්වන සම්මාදිට්ඨිය තමයි අපේ මේ වැඩේට කිට්ටු කරගන්න සම්මත සම්මාදිට්ඨිය. හිතේ වික්ෂිප්ත බව නැති කර ගැනීම සඳහා ඇති කරගත යුතු සම්මාදිට්ඨිය එමනම් නීවර ධර්ම යටපත් කිරීම සඳහා යටපත් කිරීමෙන් ලබා ගන්නා වූ සම්මාදිට්ඨිය. එක විදිහට කියන්න පුළුවන් කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය අපේ සීලය ඍජු කර ගන්න උදව් කරනවා. සමත සම්මාදිට්ඨිය අපේ සමාධිය සමථය දියුණු කර ගන්න උදව් කරනවා. සී එහෙම නැත්නම් කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය සීලේ මාර්ගයෙන් වීතික්‍රම කෙලෙස් කපා හරින්න අපිට උදව් කරනවා. සමතය සමත සම්මාදිට්ඨිය මගින් පරිඋත්තාන කෙලෙස් කපා හරින්න උදව් කරනවා. ඊට පස්සේ ඉතුරු වෙනවා තවත් කෙලෙස් ප්‍රදේශයක් මේ සත්‍යස්ම සද්ධර්මයේ පමණක්ම සඳහන් වෙන අනුසය මට්ටමේ අන්නේ අනුසය මට්ටමත් එක්ක වැඩ කරන සම්මාදිට්ඨිය අනුසය මට්ටම කැපීමට උපකාර උපකාර වන්නා වූ උපකරණයක් වශයෙන් ප්‍රයෝජන ගන්න සම්මාදිට්ඨිය තමයි මෙතන විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒක නිසා අපි ගිය පාරත් මතක් කරගත්තා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට එනකොට මෙතන අදහස් කරන්නේ කම්මස්සක ඥාන සම්මාදිට්ඨියවත් සමත සම්මාදිට්ඨියවත් නෙවෙයි විශේෂිත වූ මේ විපස්සනා සම්මාදිට්ඨිය. මේ විපස්සනා සම්මාදිට්ඨිය තමයි සම්මාදිට්ඨි ඉතුරු දෙක. මග්ග සම්මාදිට්ඨි ඵල සම්මාදිට්ඨි කියන දෙක ලබා ගැනීමට ආසන්නම කාරණාව. ඒ නිසා සතර සතිපට්ඨාන නැත්නම් සතිපට්ඨාන භාවනාව ගත්තාම මේ චිත්තානුපස්සනා වේදනාන පස්සනා, චිත්තාන පස්සනා, ධම්මාන පස්සනා කොටස් වලට යනකොට ඒක අනිවාර්යයෙන්ම විපස්සනා. ඒක පිළිබඳව අපේ කිසිම වාදයක් ඇති වෙන්න විදියක් නැහැ. මේ මොකද ඒක හොඳටම පිළිගත්ත කාරණාව. ඒ නිසා ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේ කියන සම්මාදිට්ඨිය ඒකාන්තයෙන්ම විපස්සනා සම්මාදිට්ඨිය. මෙන්න මේ ධම්මානුපස්සනා කොටසෙයි මාර්ග සත්‍යයේයි ප්‍රථම අංගයේ වශයෙන් දක්වන මේ විපස්සනා සම්මා දිට්ඨිය කියන ධර්ම කොටාසේට අර ධර්මයේ ಗುಣ හයක් තියෙනවනේ ඒ හය කෙලින්ම සම්බන්ධයි. ඒ හයේ ಗುಣ ඊට පල්ලෙහා තියෙන කම්මසකතා ඥාන සම්මා දිට්ඨියට සම්බන්ධ නැතුව කියන එක අදහස් කරන්න නරකයි. සමත සම්මා දිට්ඨියට සම්බන්ධ නැහැ කියලා හිතන්න නරකයි. මේ විපස්සනා සම්මාදිට්ඨියටම පමණයි කියලා හිතන්න නරකයි. මාර්ග සම්මාදිට්ඨියට ඵල සම්මාදිට්ඨියට සම්බන්ධ නැහැ කියලා හිතන්න නරකයි. නමුත් ධර්මයේ තියෙන විචිත්‍රම සජීවී වෙන නැත්තම් එහියතා වූ සක්‍රීය භාවයේ තේරුම් ගන්න පුළුවන් හොඳම සම්මාදිට්ඨිය තමයි මේ විපස්සනා සම්මාදිට්ඨිය. ඒක නිසා විපස්සනා සම්මාදිට්ඨියෙන් බලනකොට කවදාකවත් නැති විදිහට ධර්මයේ සාන්දෘෂ්ටිකයි. ධර්මයේ අතීත සම්බන්ධයක්වත් අනාගතයට සම්බන්ධයක්වත් නැහැ. තන්නේ කර වැඩේ වෙනවනම් වෙන්නේ මේ මොහොතේමයි. අතීතයෙන් වෙච්ච කිසිම දෙයක් අපි සුද්ධියටපත් කරන්නේ නැහැ. අනාගතේ වෙන්න තියෙන දෙයකින් අපි සුද්ධියකටපත් වෙන්නේ නැහැ. සුද්ධියකටපත් වෙන නම්පත් වෙන වර්තමාන මොහොතේමයි. ඒකට කියනවා සාන්දෘෂ්ටිකයි කියලා. ඒ ධර්මයේ අකාලිකයි. ඒ ධර්මයේ මේ අද විභාගයට දීලා තව මහාදායකින් ප්‍රතිඵල එනවා කියන වගේ දෙයක් ඇත්තේ නැහැ. විභාගයට ලීනත් එක්කම අකාලිකවම ප්‍රතිඵල දෙනවා. ගිය ආත්ම කරපු දේවල් වලට මේ ආත්මේ ප්‍රතිඵල දෙනවා කියන කතාව වෙනකොට ඒ අකායික කියන එක ටිකක් රබර් කරගන්න වෙනවා ඇදලා පැදලා පාවිච්චි කරන්න වෙනවා. එහෙම මොනවත් නැතුව අකාලික භාවයේ තේරුම් ගන්න පුළුවන් යම් කිසි කෙනෙකුට මේ විපස්සනා වැඩ කරනකොට හොඳටම තේරෙන ආකාරයට භාවනාදී යම් තැනකදී නිවැරදි මෙනෙහි කිරීමක් කළා නම් එතනම ප්‍රතිඵල එනවා. ඒක ඉස්සලම දැනගන්න යෝගාවචරයක්. නාම ධර්මයක් වේවා රූප ධර්මයක් වේවා Tamanට ඇති වෙලා තියෙන తত্ত্বය මතුවලා තියෙන නාම රූප සංසිද්ධිය හරියට තේරුම් අරගෙන හරියට මෙනෙහි කරොත් එතනම ප්‍රතිඵල වෙනවා මාර්ග ඥානදී ඵල ඥානදී මේක උග්‍රව සිද්ධ වෙනවා අකාලිකවම සිද්ධ වෙනවා මෙන්න මේ බව දකින්න නම් මේක පිළිගැනීමක් තියෙන්න ඕනේ සම්‍යක් දෘෂ්ටියක් තියෙන්න ඕනේ මේ ශාසනය ක්‍රියාත්මක වෙන වර්තමාන මොහොතේ පමණයි ඒ නිසා මේ ශාසනය පරණ වීමක් ආගමේ තියෙනවා ආගමේ පරණ වීමක් තියෙනවා බුද්ධ ජයන්තිය තියෙනවා අවුරුදු 100 සංවත්තර තියෙනවා 200 සංවත්තර තියෙනවා 5000 ගේතර බුදුහාමුදුරෝ නැගිටලා බණ කියනවායි කියලා තියෙනවා 13 වහන්සේලා පෙළහැර පානවායි කියලා নানা ප්‍රදේවල් ආගමේ කියලා. ධර්මයේ එහෙම දෙයක් නැහැ. ධර්මයේ තියෙන්නේ මේ වෙලාවෙම ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක්. ඒ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල වර්තමාන මොහොතේ ජීව ක්‍රියාත්මකයි. අකාලිකයි. ඕපනයිකයි. අපි තේරුම් අරගත්තා ඒ නිරෝධ සත්‍ය විස්තර කරනකොට මේ නිරෝධ සත්‍යය රූපයේ, සද්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ ධර්ම කියන ඕනම කාරණාවක ඇති වෙන්න පුළුවන්. රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්න නිරුච්ඡමාන නිරුච්ඡති පහියමාන පහියති අපි දකින්නේ මේ රූපය මත තෘෂ්ණාව ප්‍රහාණය වෙන්න පුළුවන්. ඒ රූපේ දකින්න ඇහැමත තෘෂ්ණාව ප්‍රහාණය වෙන්න පුළුවන් නිවන් ලබන්න පුළුවන්. එහි පහළ වෙන්නා වූ දකින්න හිත නැත්නම් චක්කු විඥාණය මත නිවන් ලබන්න පුළුවන්. මේ තුන එකතු වීම නම් වූ ස්පර්ශය මත නිවන් ලබන්න පුළුවන්. එයින් ඇතිවෙනා වූ වේදනාව මත නිවන් ලබන්න පුළුවන්. එයින් ඇතිවෙනා වූ සංඥාව මත නිවන් ලබන්න පුළුවන්. එයින් ඇතිවෙනා මත චේතනාව මත නිවන් ලබන්න පුළුවන්. විතක්කේ මත ਵਿਚාරේ මත ඕන තැනක නිවන් ලබන්න පුළුවන්. ආන්නේ යථා භූත වශයෙන් අපි අල්ලා ගත්තා වූ නැත්නම් තර්කානුකූලව තේරුම් ගත්තා වූ කාරණාව අනුව නිවනට යොමු කරවීමක් පිණිසමයි මේ අපි හදාගන්නේ. මේ අපි සාකච්ඡා කරන්නේ මේ අපි භාවනා කරන්නේ. මේක කාටවත් කියලා දෙන්නවක්වත් නැත්නම් ලෝකේ පවතින ආ වූ මොස්තරය අනුව යන්නවක්වත් නැත්නම් ආණ්ඩුවෙන් බද්ධෙන් නිදහස් වෙන්නවත් නෙවෙයි. ඒක නිසා මේක උපනායනයක් කරනවා, තුඩු දීමක් කරනවා, යොමු කරවීමක් කරගන්නවා නිරෝධ සත්‍යයේදී අවබෝධ කළා වූ, දැනගත් ආ වූ දේට ගින යනවා කියන්නේ. ඕපනායක. උපනායනය කරනවා. සාන්දිටිකෝ අකාලිකෝ ඕපනායිකෝ පච්චත්තං වේදිතබ්බෝ අර කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය නම් පොල්ලම වල කළු ලෑලි ලියලා කියලා දෙන්න පුළුවන් මෙහෙම කෙරුවොත් මෙහෙම වෙනවා. මෙහෙම කෙරුවොත් මෙහෙම වෙනවා. ඒකම සමත සම්මාදිට්ඨිය ඒ අපි සර්වඥාන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා පොත්පත්වල ලියලා තිබුණා. මෙන්න මේ මේ දේවල් වලින් වෙන් වෙලා විවිච්ඡ කාමයේ විවිච්ඡ අකුසලයේ ධම්මේ මේ විවේක ජම්පීති සුඛ ප්‍රථම ඥානං කියනව ඒ දවස්වල ලියවිලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ක්‍රියාඥාන් වලත් තිබුණා. නමුත් ඒත් අන්න මේ සර්වඥාන්සේ කියන මේ පච්චත්ත වේදිතබ්බ කියන ඥානවන්තයන් විසින් තේරුම් ගත යුතු කිං කුසල ගවේෂී තත්වයේ එතකොට මනුස්ස හිතේ මනුස්ස පරිණාමේ මෝරලා තිබුණේ නැහැ. මල් ගැන පළ ගැනලා තිබුණේ නැහැ. මේ විදිහට කාමයාගෙන් වෙන් වෙලා විවේකීව මේ ධානය ලබන්නේ මොකටද? ඉතුරු වෙලා තියෙන මේ නාම රූප සංකීර්ණ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වටහා ගන්නයි කියන එක එදාට බණට ධර්මයේට යෝගාවචරයන්ට විවෘත වෙලා තිබුණේ. සර්වඥාන් වහන්සේ අන්නේ ඒකයි විවෘත කිරීම පිණිස ලෝකේ පහළ වුණේ අන්න ඒ කියන ඥාණය නැත්නම් නැත්නම් මේ සියල්ලම කෙරෙන්නේ සීලෙන් සමාධියෙන් කෙරෙන්නේ ඇත්ත ඇති හැටි දකින්නයි ඒක බදා ගන්නද මේක අකාරින්දයි කියන එක නැත්නම් ඒ බුද්ධලයට මේ කියන විපස්සනා සම්මාදිට්ඨිය මොනවද අඩුපාඩුවක් කියලා. හොඳ බෞද්ධයෙක් වෙන්නත් ඉඩ තියෙනවා. දැනටවත් හුඟක් ප්‍රතිඵල ලබු කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් තාම ඔය කියන සම්‍යක් දෘෂ්ටිය පහළ වෙලා නැති වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම කෙනෙක් මේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන වචනේ විස්තර කරන්නේ අම්මතර වචනයක්. එයත් මේ ධර්මයේ තියෙන ඥාණය මොකද්ද මේ පැකට් කරලා තියාගෙන පුළුවන් එකක් කියලා හිතන්නේ. එහෙම නැත්නම් මේ සම්‍යක් දෘෂ්ටිය කියන එක මොකද්ද දෘෂ්ටියක් කියලා හිතන්නේ. නිවන කියලා කියන්නේ ඇඳලා දක්කලා පෙන්වන්න පුළුවන් එකක් කියලා හිතන්නේ. මේ අකාලිකයි කියලා කිව්වහම කාලයට අනුව විස්තර කරන්න උත්සාහ කරනවා. සාන්දෘෂ්ටිකයි කියලා කිව්වහම අනුන්ගේ ඇඟිලි වලටත් අනුන්ගේ චරිත වලටත් ඇඟිලි ගහන්න පුළුවන් එකක් කියලා හිතනවා. කවදාකවත් බෑ. කවදාකවත් ඒක කරන්න ගියොත් Tamange වැඩ පිළිවෙලට බාධා වෙනවා. එහෙෝ කෙනා ඥානවන්තයෙක් කියලා ගන්න බෑ. පච්චත්තං ප්‍රත්‍යක්ෂ වශයෙන් ඥානවන්තයා විඳිය යුත්තක්. එහෙනම් පූර්ණ කාලියම මේකට යෙදෙන්න ඕන. සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ ඒහිපස්සිකෝ. ඒහිපස්සිකෝ කියලා කියන්නේ මෙන්න මේ විදිහට ඥානවන්තයා විසින් ඥාණයෙන් තේරුම් ගත යුතු ධර්මයක් උනත් ඒ පුද්ගලගේ හැසිරීම රටාවෙන් ඒ මානසිකයෙන් නිකුත් වෙන ඒ තරංගයා මාර්ගයෙන් ඕන තරම් ළඟ ඉන්න නැත්තන්ට දක්වන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේව ප්‍රතිපදාවක් කියනවා. ඒ ප්‍රතිපදාව එන්ට එන්ට නිස්සරණයි. ගැළවෙන සුළුයි. බර හැල්ලු කරන සුළුයි. විමුක්තිදායකයි. ඔන්න බලන්න මමත් විමුක්ති කියන එක හොඳට පැහැදිලි වෙන ගතියක් තියෙනවා. ඒ නිසා ඒක අර ලෝක විවහාරයෙන් කියන විදිහට ආත්මාර්ථකාමී එකක් නෙවෙයි. ආත්මාර්ථකාමී වෙන්න හැදුවත් ධර්මයේ පවතින මේ ධර්ම නියාමයේ නිසා එවැනි පුද්ගලයන් කරන වචන හිතන හිතවිලි කරන ක්‍රියාවලින් සියල්ලන්ටම ඒ ඒ මොහොතේ හෝ විවේකයක් නන්දුවක් සතියක් සමාධියක් ප්‍රත්‍යාව කරගන්නවා. ඒ නිසා ඒක ඒහිපස්සිකයි බය නැතුව ඇවිල්ලා බලන්නයි කියලා කියන්න පුළුවන්. ඒක සඳහා නෑදෑයම විය යුතු නෑ, ස්ත්‍රීන්ම විය යුතු නෑ, පුරුෂයන්ම විය යුතු නෑ, බෞද්ධම විය යුතු නෑ, පැවිදි විය යුතු නෑ, ගිහි විය යුතු. එහෙම මොනක්වත් නැහැ. ඒහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තමේතබ්බෝ විඤ්ඤෝ. මෙන්න මේ ආකාරයේ මේ ධර්මයේ කියලා තියෙන ලකුණු ඉතාමත් සජීවී බවටපත් වෙන්නේ මෙන්න මේ කියන විපස්සනා සම්මාදිට්ඨිය. මෙන්න මේ සම්මාදිට්ඨියේ විශාල ඉහළ පහළ යෑම එක දවසක් ඇතුළත යෝගාවචරය ඇතුළත දීප වෙනවා. මේකට හේතුව මොකද මේ අනිත් ඇත්තත් සම අනිත් ඇත්තන් සමගයි අතීතයයි අනාගතයයි එකයි අපි මේ ගලපන්ට හදන ගැළපිල්ලේදී ඇතිවෙන අඩුපාඩු. සමාවසයෙන් වර්තමාන මොහොතේ ඉන්නවා නම් අපිට කිසිම නඩුවක්වත් කිසිම අඩුවක්වත් නැත්තේ. අපිට වටිනා බුද්ධෝත්පාද කාලයක් අපිට ලැබිලා තියෙනවා. ඒක කාවුරක්වත් නැතුවට කවුරක්වත් දඟලුවාට ඒක අපෙන් ගිලිහෙන්නේ නැහැ. අපිට ලැබිච්ච මනුස්සාත්ව භාවයට ආය කවුරක්වත් ඇඟිලි ගහන දෙයක් නැත්තේ නේ. ඒ වාගේ මේ පැවිද්දට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයයට මේ සද්ධර්ම ශ්‍රවණයට කාටවත් ඇඟිලි ගන්න වෙනව. නමුත් ඊට පල්ලයක් ගන්නන් ගන්න බෑ. මොනවදෝ පුංචි කාරණා වගේක් අරගෙන පුදුමාකාර රණ්ඩු අඩුපාඩුකම් නඩු. ඒ කියන්නේ අර කියන විපස්සනා සම්මාදිට්ඨිය පාගගෙන වෙන මොකද්ද එකක් ඉස්මතු කරගෙන ගොමරිති යට යන කිරිවාණකල් උඩ එන මානසිකත්වයක් වෙනවා. මෙන්න මේ වෙලාවදී බුදුල අබෞද්ධය කියලා කියන්න බෑ. මොක පැහැදිලිවම පේනවා මෙයා විපස්සනා සම්මාදිට්ඨිය වෙනුවට වෙන මොකද්ද සම්මාදිට්ඨියක් මතු කරගෙන තිනවා ඒකට ඒ පුද්ගලයා වගකිව යුතුය. ඒ චිත්තක්ෂණයේ ඔහුගේ ඒ ක්ෂණයේ ඔහුගේ ගිලියන. අපි උත්සාහ කරන්න ඕනේ කනෝ වේමා උපජ්ජකා අනේ මගෙන් චිත්තක්ෂණය අනේ මගේ මේ චන සම්පත්තිය නොගිලිහෙවා කියන අදහස ගන්න ඕනේ සඳහා නිතරම මේ විපස්සනා සම්මාදිට්ඨියමද මාළඟ තියෙන කෙනෙක් වගේ බලා ගන්නවා. හැබැයි ඒක පැහැදිලිව මේ වගේ වෙලාවක මතක් කරන්න මේ සමාජශීලී ජීවිතයට එච්චරම ප්‍රියජනක නොවෙන්න ඉඩ තියෙනවා. අසත්පුරුෂයන් අතර නම් ඉන්නේ. සත්පුරුෂයන් අතර නම් ඉන්නේ ඒ සත්පුරුෂයන්ට මේට වැඩිය කරන්න පුළු ගෞරවයක් ඇත්තේ නැහැ අපි නිතරම විපස්සනා සම්මාදිටියෙන් හැසිරෙනවනම් අපි එකිනෙකාට කරන්න තියෙන උත්තරම සැලකිල්ල කෙරෙනවා ඒ විතරක් නෙවෙයි ධර්මයට කරන සැලකිල්ලක් කරනවා බුදු දාන වහන්සේට කරන් තියෙන සැලකිල්ලක් කරනවා එනිසා මේ විපස්සනා සම්මාදිටිය කියන එක අනුන් අපට අවබෝධ කර දිය යුතුයි කියන එකවත් අපි බරක් කරගන්න වාගයි අපි කල්පනා කරන්න ඕන විපස්සනා සම්මාදිට්ඨිය මතුනේ නැත්නම් අපි කරන හැම ප්‍රයත්නයකින්ම උත්තරම ඵලය ලැබෙන්නේ නැහැ ඊට වැඩිය ලාමක ඵලයක් ලැබෙනවා හැබැයි ඒ ලාමක ඵලයත් ලෝකයා හොඳයි කියන එක තියෙනවා ලාභ සත්කාරات දෙන්න දෙන්න තියෙනවා ආගම රකින්නයි කියලා හිතන්ටත් ඉඩ තියෙනවා පෙන්ලා දෙන්නත් ඉඩ තියෙනවා නමුත් සරුවච්චන් වහන්සේ අදහස් කරපු ශ්‍රාවකයෙක් නැත්නම් මේ ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දුහිතෘ කියන නමට ගැලපෙන්නේ ඒ නිසා සතිපට්ඨානේ අවසාන කොටස වෙන මේ හරියට එනකොට කවදාකවත් නරකයි අපි මේ ලාමක සම්මාදිට්ඨිත් එක්ක මේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සම්මාදිට්ඨිය පටලවා ගන්න නරකයි ඒකට හේතුව සම්මාදිට්ඨිය කියවම සාසනේ නම් පහක් සඳහන් වෙනවා තත්ත්ව මට්ටම් පහක් සමාත සඳහන් වෙනවා මෙතනදී අපිට ගන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය නම් අපි කතා කරන්නේ ඒ තියෙන උත්කෘෂ්ඨම දේ තමයි විපස්සනා සම්මාදිට්ඨිය මෙන්න මේ විපස්සනා සම්මාදිට්ඨිය කියන මේ අවුල දිගෑරගෙන අකුල කතාගෙන ඉදිරියට ආව කෙනෙකුට නම් මේ සතිපට්ඨාන සූත්‍රයේ දක්වන විදිහට අපිට සලකා බලන්න පුළුවන් මොකද්ද මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. කතමංච භික්කවේ සම්මාදිට්ඨි. සර්වචන සඳහන් කරනවා දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා ප්‍රතිපදාය ඥානං අයං උච්චති භික්කවේ සම්මාදිට්ඨි. ඒ සම්මාදිට්ඨිය කියලා කියන්නේ කර්මේ සහ කර්මඵලයේවත් නිවර්ණ ධර්මයන් දුරු කිරීම නම් වූ සමත සම්මාදිට්ඨියවත් නෙවෙයි කෙලින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ සම්මාදිට්ඨිය. ඒ චතුරාර්ය සත්‍යය අර බීජ පොට්ටකට කලින් දැන් විස්තර කරුවා නැත්නම් නිරෝධ සත්‍යයේදී විස්තර කරපු විදිහට ඒක දුක බව රූපේදී අවබෝධ කරගන්න පුළුවන් ඇහි ඔපේ අවබෝධ කරගන්න පුළුවන් චක්කු විඥානය අවබෝධ කරගන්න පුළුවන් ස්පර්ශය අවබෝධ කරගන්න පුළුවන් වේදනාවේදී අවබෝධ කරගන්නත් පුළුවන් සංඥාවේදී අවබෝධ කරගන්නත් පුළුවන් චේතනාවේදී අවබෝධ කරගන්නත් පුළුවන් විතක්කේදී අවබෝධ කරගන්නත් පුළුවන් විචාරයේදී අවබෝධ කරගන්නත් පුළුවන් ඒකේ ඒ එකනාගේ චරිතවල හැටි හැටියට සිද්ධ වෙන්න පුළුවන් ඒ මොකද ඒ ඒ චරිතවල හැටියට හැටියට තමයි එක එකනාගේ ප්‍රශ්නාව පහළ වෙන්නේ පහළ වෙන තැන තමයි ඔය තැන් තැන් වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ අපි හිතන රූපයේ සද්දය චක්කු විඥානය කියලා ගත්තට සතිපට්ඨානය කියනකොට අපි මතක් කරගත්තා ඇහත් කනත් කනත් සද්දයක් සෝත විඥානය කියන තුන ওই වගේම චිත්ත වීදිකට මුල් වෙනවා. ගන්ධයක් ඉතින් සවිපස්සනා විදි අපි කියන්නේ යම් තැනකට හිත ගියා. යම් තැනක් ප්‍රකට වැටුණාද අන්න එතන තමයි කුෂ්ණා පහළ වෙන්නේ අන්න එතන තමයි නිවන කියන්නේ. සවිපස්සනා ධ්‍යාන කෙනා කවදාකවත් කල්ැතුව විනිශ්චය කරගෙන යන්නේ නැහැ. මගේ හිත නාම ධර්ම වලට ආවා, මගේ ධර්ම රූප ධර්ම වලට ආවා, මගේ හිත මේ මේ දේවල් දක්ව මොනම දෙයක් නැහැ. ඒ මොකද ඒකමත් අල්ලතුව තෝරාගත්තොත් තෝරාගුවයි කියලා කියන තෘෂ්ණාවක් තමයි. ඒක නිසා විපස්සනාදී ආප්තපදයක් වශයෙන් ගන්නෙ යථා පාඨකං විපස්සනාවේ නිවේසෝ යම් තැනක් ප්‍රකට වෙනවද ඔබට? කියන යම් තැනක හිත පදිනවද තෘෂ්ණා වෙනවද ඇලෙනවද? ආන් එතනින් පටන් ගන්න. ආස්වාද ප්‍රසආදේ පුළුවන් නම් හොඳයි. ආසස් ප්‍රසාද වැටෙන්නේ නැතුව බිම්බි මැක්ලින් වැටෙනවා නම් ඒත් හොඳයි. ඒක අපි සාමාන්‍ය තමන්ගේ නිවස වගේ පාවිච්චි කරනවා. වෙන මොනවාක්වත් ප්‍රකට නැති වෙලාවට හිත සමාධිගත කිරීම සඳහා පාවිච්චි කරනවා. යම් වෙලාවක ඒක දිගේ යනකොට වේදනාවක් හෝ සද්දයක් හෝ හිතවිල්ලක් හෝ වෙන යම් දෙයක් ප්‍රකට වුණා නම් තේරුම් ගන්න ඕනේ මෙන්න මෙතන තමයි දැන් තෘෂ්ණාව පහළ වෙන තැන. ඒක මට දැකින්න ලැබේවා. ඇති හැටියෙන් දකින්න මේ තෘෂ්ණාව අඳුරු කරන දාහකින්වත් නරකයි කියන අදහසකින්වත් නෙවෙයි. ඒ දේ දිහා බලනවා. ඒක තේපේ සත්‍ය පිටෝ. ඊට පස්සේ ඒක මේ සාර්ථක මෙනෙහි කිරීම නිසා අඳුරු වුණානේ නැවතත් අර ආරක්ෂක ස්ථානෙට යනවා. තමන්ගේ මූල කර්මස්ථානට යනවා. ඊගාට ප්‍රකට වෙන දෙයට යනවා. ඒක යමක් ප්‍රකට වෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඒක අපිට කර්මානුරූපව හෝ අපේ රුචි අල්පිකම් අනුව හෝ මොනම හරි දෙයක් නිසා අපිට අදාළයි අපි බගත් කියන්නේ. ඒක තමයි තෘෂ්ණාව ඇති වෙන තැන. ඒක තමයි නිවන පෙන්වන තැන. ආන් මේ මාර්ගෙ දිගේ යනවනම් ඒ පුද්ගලයාට හැම කරදරයක්ම නිවන් දොරටුවක් වෙනවා. හැම පීරිගෑමක්වත්. හැම කිටි කැවීමක්වත්. හැම කුප්පණ ගතියක්ම නිවන් දොරටුවක් වෙනවා. ඒ පුද්ගල දන්නවා මේ දේ සිද්ධ වෙන්නේ ඒ කර්ම අනුරූපවයි. ඒ කර්මයේ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ ඒකට අපි සාවධාන වෙන්න ඕනේ. මෙතන සතිය පිහිටවන්න ඕනේ, උපස්ථිත සතිය තියෙන්න ඕනේ. සතිය තියාගෙන බලනකොට මේක නිවන් දොරටුවක් කියන අදහසින් බලන්න පුරුදු වෙනවා නම් කවදාකවත් මේක අපිට ඉතර විදිය වගේ අමීහිරියාවක්, වේදනාවක්, චිත්ත පීඩාවක් ගෙන දෙනවට වඩා මේක දිහා අලුතෙන් බලන්න පුළුවන් ශක්තියක් ඇති වෙන ඒකට කියන්න පුළුවන් සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානං දුක පිළිබඳව ඥානෙ පහළ වීම. ඉතරදි මේ දුක පිහා ගමන්න අවශ්‍යතාවය. දැන් දුක කෙරෙහි ඇති සංඥාවෙන් බලනවා. දුක කෙරෙහි සාදර වෙනවා. හැබැයි මේ කියන්නේ අත්තාන මේ අත්ත කියලා මතාන යෝගයක්වත් දුක හොයාගෙන යන අපි ජීවිතයක් අත්හැරයි. මේ දුක අපි හොයාගෙන යන වෙලාව. අපි දුක හොයාගෙන යන වෙලාව නෙවෙයි. මේක ඉතාමත්ම සියුම් කරන හොඟ දෙනකොට මේ දෙක තමන් කරා එන දේ තමන් හොයාගෙන යන දේ තේරෙන්නේ නැහැ. ඇද්දගෙන නාන කට්ටිය හරියට ඉන්නේ සාතන. ඉල්ලගෙන කන කට්ටිය ඉන්නේ සාතන. මේකයි Taman කරා කර්මානුරූප එළඹෙන දේ අතර විශාල වෙනසක් තියෙනවා. ඒක තමයි සම්‍යක් දෘෂ්ටිය කියන්නේ. අපි කවදාකවත් වග කියන්න නරකයි අප කරා එන දෙයද. ඒක වග වෙලා ඉවරයි. අපිට තියෙන එක පිළිබඳව සතියෙන් ගත කරන එක විතරයි. අපි අපි කරා එනවයි කියලා හිතලා හෝ ආපු නිසා හෝ මොනම දෙයක් හරි අපි කරනවා නම් චේතනාපූර්වකව අනිවාර්යයෙන්ම අපි වගේ කිව්වත් නැතත් ඒක කර්මයක තියෙනවා. ඒත් අපි කරා එන්නේ මොකද්ද ගැඹුරු පණිවිඩයකට. නැත්තම් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට පණිවිඩකාරයෙකුයි. මේ පණිවිඩකාරයට ගහලේවා ඇරියට හරියන්නේ නැහැ. ඒ පණිවිඩකාරයා යුත ප්‍රකාශ කරන්න ආපු කෙනෙක් වුණත් අපි ආතේ නම්බුකාර විදිහට සලකලා රජ්ජුරුවර වල ඇත්තේ පණිවිඩේ නමුත් අපි බාහිර ගන්න ඕනේ අවල් දාසේ මම ඔත් එක්ක යුද්ධ කරා. නමුත් මේ පණිවිඩ කාර්යයට අපි ගහලා එළෙව්වොත් එහෙම කවදාකවත් ඉෂ්ට සම්පන්න ගතියක් එන්නම් ලේච්චක්. මේ සපණිවිඩ කාර්යය කියලා කියන්නේ දූත මේවරක් කරන කෙනෙක් වටිනාකමක් අපි වෙලා තියෙන්නේ දුක්ඛ දුක්ඛ සත්‍ය පිළිබඳ පණිවිඩ කාර්ය ළඟට එනකොටම ඒක අවමංගල්‍ය කාරණයක් නොවිය යුත්තක් මේක වෙලාව හරි නෑ මේ මනස ආපු හැටි හරි නෑ ඒක මිනිහ හරි නෑ ආදි වශයෙන් එන්නකොටම කෙපෙන එනකොට ප්‍රතික්‍රියා ගන්න. ඒ කියන්නේ අර විපස්සනා සම්මාදිට්ඨියේ තියෙන අඩුපාඩුක. ඉතින් මෙවුවා මේ මම මුලක් වෙලාවට මතක් කරන විදිහට දඬුවම් කළ යුතු සාපරාධික ක්‍රියා නෙවෙයි. නමුත් සම්මිය දෘෂ්ටියෙන් දැකිය යුතු දෙයක්. මෙන්න මේ කියන දර්ශනය අපි හදා ගන්න තාකල් අරමුණට මධ්‍යස්ථව බලන්න අපිට පුළුවන්කමක් එන්නේ. බුදුරජාණන් වහන්සේ මේකට කරුණ දැක්වීමයි කරේ. දකින්න රූපයේ තණ්හාව ඇති වෙන්න පුළුවන් නිව නැති වෙන්න පුළුවන්. ඒ දකින්න ඇයි උපයේ තණ්හාව ඇති වෙන්න පුළුවන් නිව නැති වෙන්න පුළුවන්. චක්කු විඥානයේ තණ්හාව ඇති වෙන්න පුළුවන් නිව නැති වෙන්න පුළුවන් කියන එකෙන් කියන්නේ මේ එකක්වත් සොයා බලා පරීක්ෂා කරමිට පුරුද්දට විනිශ්චය කරන්න එපා. එතකොට ඔය කියන විපස්සනා සම්මාදිට්ඨිය පහළ වෙන්නේ නැහැ. නමුත් අපිට අභාග්‍යයකට වගේ අධ්‍යාපනයේ කියලා සදාචාරය කියලා, සංස්කෘතිය කියලා පුදුමාකාර ප්‍රතික්‍රියා වගේක් උගන්වලා තියෙනවා. මෙන්න මේ ප්‍රතික්‍රියා රාශියෙන් අයින් වෙන්න ඕන නිසා තමයි අපි අරඤ්‍යගතෝවා, දුක්ඛමූලගතෝවා, විඤ්ඤාගාරගතෝවා කියන්නේ. අපි මේ ලෝකයට බැඳිලා නැහැ. අපි මේ සදාචාරයට බැඳිලා නැහැ. අපි මේ හොඳ නරකට බැඳිලා නැහැ. අපි ඊට වැඩි ලොකු කැපකිරීමක් කරලා තියෙන අය හොඳ නරකට බැඳෙන ඥාතියෝ ලොකුණක් උන්තිලා තේරම අතහැරලා අපිට හොඳ නරක අල්ලන්න පුළුවන් වස්තුව ලොකුණක් උන්ලා තේරම අතහැරලා තියෙනවා. අපි දැන් ධර්මයට කැප වෙලා තියෙනවා. නිසා අපිට තියෙන්න පුළුවන් ශක්තියක් සාමාන්‍ය ඥාතියින් බැඳී සිටින මුදලට බැඳී සිටින සාමාන්‍ය ගෘහස්ත කෙනෙකුට වඩා බලල්ලෝ ප්‍රශ්න දිහා බලන්න. කල්පන වෙන්න ඕනේ. මොකද අපේ චේතනාවක් ඇත්තේ නැහැ. නැවතත් ඥාතින්නත් කියන්න හෝ මුදල් උපයන්න. ලාභ සත්කාර උපයන්න. අපි තෝරන කරලා තියෙන ධර්මයේ ධර්මානුකූලව දකින්නද එන ප්‍රශ්නේ ආපදී. අපිව කෙලසන්න බෑ. අපි කුලක්කුම තමයි කෙලසන්නේ. එහෙම නැත්නම් අපි විපස්සනා සම්මාදිට්ඨිය කියලා. සමත සම්මාදිට්ඨිය හෝ අර කලින් කියආපු සම්මස්කතා ඥාන සම්මාදිට්ඨියෙන් අනුව වැඩ කරන්න ගත්තොත් අපි එන තමයි යෝගාවචරයයි සාමාන්‍ය ජීවිතේ කිසිම වෙනසක් නැහැ. නිසා අපවත් පිට ලොකු සංහසේ මතක් කළේ වැරද්දේදී හෝ නිවැරද්දේදී යෝගාවචරය විශේෂයෙන්ම භික්ෂුවක් වෙච්චාම බොහෝම විවේකී වේගියා කරන්නේ. කිසිම කෙනෙකුට පුළුවන් කමක් ඇතිවෙන්න බෑ අපව කුප්පන්න. හොඳ කෙරුවත් අපි කුප්පන්න බෑ, වැරදි කෙරුවත් කුප්පන්න බෑ. කුප්පවුවොත් කිපුණොත් තමයි අපි කුප්පේ කියන්නේ. නොකිපී ඉන්නයි කියලා කියන්නේ මෙතන නෝන්ජල්කමක්වත් කැක්කමක් නැතිකමක්වත් නෙමෙයි අපිට තියෙන විදිහේ උරුමයක්. අපිට මේ ප්‍රශ්නේ මේ දුක මේ පණිවිඩකාරය විපස්සනායෙන් බලන්න ඕන. ආන්නේ බලන්න නම් අපි කල්ලාතෝ දැනගන්න ඕනේ පණිවිඩකාරය තුල හෝ පණිවිඩයේ හෝ ඒක අහන මගේ කනේ හෝ නිවනක් තියෙන පුළුවන්. ප්‍රශ්නාවක් තියෙන පුළුවන්. නැත්නම් දුකට හේතුව තියෙනත් පුළුවන් නිවන තියෙනත් පුළුවන්. ඒ නිසා අපිට විශාල ශක්තියක් බුදුහාමුදුරුවෝ මේ විශාල උපසම්පදාවක් මේ ලැබලා තියෙන. එළඹ වාසය කරපළා මේකට. මොකටද විපස්සනා සම්මාදිට්ඨිය කිසිම රජෙකුට අපිට විරුද්ධ නැගී හිටින්න කිසිම සිවිල් නීතියකට අපි බිම දාන්න බෑ අපේ විවස්ථාය සඳහන් කර තිනවා සෝදකේ වශයෙන් රාජාධිකරණයට නොයයිති අපි ඒක පනවගන්නේ කොහොමද කිසිම සිවිල් නීතියකට අපි අත නැති නිසා අපි කවදාවත් සිවිල් නීතිය ආරක්ෂාව ඉල්ලන්නේ නැහැ අපි යන්නේ නැහැ සෝදකේ වශයෙන් අපි සුදිතේක වශයෙන් කතා කරුවොත් අපි රාජාධිකරණයට යනවා ඊළඟ කියනවා කියන්න තියෙන්නේ මෙච්චරයි මෙන්න මේ විදිහේ උපසම්පදාවක් එළඹ වාසය කිරීමක් අපිට ලැබෙන්න නම් ඒක අර බෞද්ධ අතර උනත් සම්මතකතා ඥාන සම්මාදිට්ඨිය කියන එකත් බොහෝම අඩු කොන්ද පණිනවා. ඒ වගේම සමත සම්මාදිට්ඨිය ආගුවත්තන්ට ඊට වැඩිය වැඩි. නමුත් මේ කියන විපස්සනා සම්මාදිට්ඨිය විතර මුක්තක භාවයක්. නිදහස් භාවයක් එන්නේ නැහැ. ඒ නිසා සම්මතකතා ඥාන සම්මාදිට්ඨිය කියන එක නට දුක්ඛය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ආරම්භය විතරයි. එන්නකොටම කිපෙනවා ප්‍රතික්‍රියා කරනවා. සම සම්මාදිට්ඨිය කියන එක නාට දුකත් එක ටිකක් වැඩ කරලා මුල මැද අවබෝධ කිරීමේ සමාත ශක්තිය තියෙනවා. ඒ නිසා ඔහුට අර සම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනාට වැඩිය දුක පිළිබඳව ටිකක් ඉවසදරා සිටීමේ ශක්තියක් තියෙනවා. විපස්සනා සම්මාදිට්ඨිය තියෙන කෙනාට දුකේ මුලක් පේනවා, නැදක් පේනවා, අගක් පේනවා. ඒ නිසා සපයි දුකයි අතර නාඩගමේ කිසි වෙනසක් නැහැ. ওই සිද්ධි තුන විතරයි තියෙන්නේ. ජවනිකා තුන විතරයි තියෙන්නේ. ඒ නිසා ඔහුට තියෙන්නේ මුංචි දුකට සාපේක්ෂව ලොකු දුකට සමාධිය යොදවන එක. ලොකු දුකට සාපේක්ෂව මාරණාන්තික දුකට සම්මාදිටිය යොදවන එක. ඥාති වේසන වස්තු වේසන විතේ මේ සම්මාදිටිය යොදවන එක. ඒකයි මේ දවසින් දවස දවසින් දවස කරන්නේ මේට වඩා ලොකු දුකක්. මයි ළඟට ආවොත් මම නොකපිනව සැලීමට ඉන්න පුළුවන්. කිපෙනවනම් සැලෙනවනම් හිතා ගන්න ඕනේ. එතකොට අපේ හිත වැඩ කරන්නේ ඔය සමත සම්මාදිට්ඨි මට්ටමේ නැත්නම් විපස්සනා සම්මාදිට්ඨි මට්ටමේ සමාහට ඕකක් නැහැ. මේකදී හැබැයි මෙහෙම පටලැවිල්ලක් වෙයි කියලා හිතන්න ඉඩ තියෙනවා. මොකද විපස්සනා සම්මාදිට්ඨිය ආපු කෙනාට හිතෙන්ද ඉඩ තියෙනවා. සමාහට සමත සම්මාදිට්ඨිය කියන කෙනා මිත්‍යා දෘෂ්ටිකෙක් වගේ. ක්‍රියා කරන හැටි හරි කොළඳයි. ඒ වගේම කම්මතකතා ඥාන සම්මාදිට්ඨිය කියන එක නම් ඊටත් එළිය බොරඳ සමාජ ආගමකට ධර්මයට විරුද්ධ වැඩ තමන්ට විරුද්ධ වැඩ අහිමි කර දේවල් කරගන්න. නමුත් කවදාකවත් මේක වෙන්නේ නැහැ. මොකද ඔය විපස්සනා සම්මාදිට්ඨිය එන්න බෑ. සමථ සම්මාදිට්ඨිය සහ විපස්සනා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය සහ සතත සම්මාදිට්ඨිය ප්‍රබර පරිච්ඡයක් නැතුව. ඒසයි පුදුල දන්නේ නැති පුංචි ළමයි අසුචි අතගාන. ඒක රස්නයයිනේ. ඒක අතට පොඩි වෙනවනේ. නමුත් ලොකු වුණාට පස්සේ දන්නවා මේ අසුචි. පොඩි එක අසුචියට කාට අසු කියන්නේ උරතලියක් කියලා. ලොකු මනසේක අසුචියට ගාවොත් අපි දොස් කියනවා. ඒ නිසා ළමයි පොඩි ළමයි තෙල්ලම් කරනකොට මේ වැඩවලට මේ ළමයි තාත්තගේ කපත්තු ටික දාගත්තට අම්මගේ සාරියක් පොඩි එක ඇඳගත්තට පොල් කට්ටක් කරන වැලි ටිකක් දාලා මේ බක්කු වෙනවා කියනකොට අම්මලා තාත්තලා ඉතින් පොඩි උන්ට පිස්සු කියන්නේ නැහැ. මොකද අම්මලා තාත්තා දන්නවා අපිත් පොඩි කාලේ මෙහෙම කරලා තියෙනවා. මතක තා ඥාන සම්මාදී තිපන්නලා සමථ සම්මාදිට්ඨිය පන්නලා විපස්සනා සම්මාදිට්ඨියට ආපු කෙනාට ලෝකයේත් එක කිසිසේත් ඉඳ බැරි කමක් නැහැ. තමත් ਉਹ දන්නවා මේ බබාලගේ දෙල්ලමක් යන්නේ. මේ බබාලගේ දෙල්ලම මොකටද මේ බබා නැත්තම් අඬලා වැඩේ කරදර කරන නිසා බබා නලවන්න කරන බැලක්. මිස Taman බබෙක් වෙන්න කරන වැඩක් නෙවෙයි. මේක කරලා ඉක්මනටම නැතර කරන්නේ මොකටද? Tamanට විවේකී අවශ්‍යයි මේට වඩා දුකක් දැන් එනවා. එන්න පුළුවන් ඒකට මම මොකද නිසා දුක්ඛේ ඥානං කියලා මෙතන සඳහන් කරන්නේ වෙනද වගේ දුක නැති කරන්න කරන එකක් නෙවෙයි. දුක අවබෝධ කිරීම සඳහා කරන ප්‍රයත්නය. ඒ නිසා ඔහු තුල අභිහිත බවක් තියෙනවා. දුකට hina වෙන ගතියක් තියෙනවා. කොක්කඳලා hina වෙනවා. දුක එනකොට. ඒ මොකද පුංචි පුංචි දුක් විඳලා ඒක තමයි කියලා කියන්නේ. ඒ නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ විශේෂයෙන්ම පච්චාමිතා මාර්ගයේ මේ දුක මේ කියන සම්මාදිට්ඨිය අවස්ථාවේදී හතර ආකාරයකින් යෝගාවචරයට වැටෙනවා. අපි කියන්නේ කොහොමද දුක්ඛ සත්‍ය කියලා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අප්පියේ සම්පයුක්ඛෝ දුක්ඛෝ, ඊයේ විපයෝගෝ දුක්ඛෝ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. මේ සමාජශීලී මට්ටමේ සදාචාර මට්ටමේ දුක පෙන්නේ නැහැ. ඒසාරිපුත්තු සාංශයෙන් පෙන්නනවා තම විපස්සනා සම්මාදිට්ඨියෙන් බලනකොට දුක චතුරාර්ය සත්‍යයටම හේතු කරලා දුක කියන්නේ ඒක සත්‍යයක් තමයි. චතුරාර්ය සත්‍යයටම හේතු කරලා නැත්නම් ඒ අනුව බෙදලා තියෙනවා පීලනට්ඨෝ සංකතට්ඨෝ සංతాපට්ඨෝ විපරිණාමට්ඨෝ. මේ කියන පෙළන ගතිය. ජාති දුකේ තියෙන පෙළන ගතිය. වියාදි දුකේ තියෙන පෙළන ගතිය. මරණ දුකේ තියෙන ජරා දුකේ තියෙන නැති දෙයක් ඕන දෙයක් නැති වෙනකොට තියෙන ඕන දේ ඇති අවශ්‍ය දේ නැති වෙනකොටක් තියෙන්නේ මුළු සංස්මේ පංචස්කන්ධයේම තියෙන්නේ පෙළකට. කුල්ලකට දාලා පොළනවා වගේ. මෙන්න මේක මේ ආකාරයෙන් තේරුම් ගත්තා නම් යම් කිසි කෙනෙක් ආස්වාදයේදී පවතින්නේ ආස්වාදයක් නෙවෙයි එළියක්. මොකද ආස්වාදයේ කරලා ඉවර වෙන්නේ ප්‍රස්වාසය ගැන බලාපොරොත්තුවක් ඇතුව නැත්නම් එතනදී හුස්ම ටික කියයි. ලේදා මලේ ප්‍රස්වාසය බලාපොරොත්තු වෙන්නේ ආස්වාදයක්. මේ එක එක ආයතනික ගන්න බලාපොරොත්තු වීම බෙදීලක් හොඳට විපස්සනා බැලුවොත් උදේ ඉඳලා හැන්දෑවනකම් මේ දෙහිල්ලේ කිසිම අඩුපාඩුවක් නැහැ. ආස්වාදේ නිසාත් වෙනවා ප්‍රසවාදේ නිසාත් වෙනවා මේ දෙක අතරමැද නිසාත් වෙනවා. මේක කරගෙන කරගෙන යනකොට හිතවිල්ලක් ආවොත් ඒත් වෙනවා. එතකොට වේදනාවක් ආවොත් ඒත් වෙනවා. සබ්දයක් ආවොත් ඒත් වෙනවා. මගේ භාවනා ආරමුණ කරුණා විදිහට කරනකොට ඒත් වෙනවා. ආය ආරමුණට ගියා කිව්වත් ඒත් වෙනවා. නමුත් පුදුමාකාර විදිහට යෝගාවචරය අර අරමුණේ පෙළෙන පිළිල්ල භාවනාව හරියමක් විදිහට චෛතසිකයෙන් හිතවිල්ලකින් එන පිළිල්ල භාවනාව වැරදිලක් විදිහට කොච්චර හිතනවාද කියනවනේ පිටි දේතු වැඩි වෙච්ච එහෙම දාදර කමට අනුසුත කරන්න දෙන්නේ නැහැ. ඉතින් කියන්න දෙයක් නැහැ. මොකද එයාගේ හරි ලොකු කැමැත්තක් තියෙනවා මේ ආස්වාද ප්‍රසආස දෙක නැත්තම් පිම්බීමෙන් හැකිලීමෙන් වෙන පිළිල්ල ලොකු ජයග්‍රහණයක් විදිහට දකින්න. ඒක හැබැයි කර්මස්ථානාචාර්යවරුත් අගය කරනවා. නමුත් අන්තිමට මේ විපස්සනා සම්මාදිට්ඨිය හොඳට ප්‍රකට වෙලා එනවා නම් මේ සෑම දෙයකින්ම තියෙන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මොන ඉරියව්වේ මූල කර්මස්ථානයේ ඉඳගෙන කරන භාවනාවයිද ඉතින් ආස්වාද ප්‍රසආසෝ පිම්බිම හැකිලි. සක්මනේදී නම් වම දකුණ එසවීම තැබීම එසවීම යැවීම තැබීම. එදිනදා වැඩ වුණා කනකොට යනකොට එන එනකොට අතනහනකොට දිගායනකොට ඉදිරිය බලනකොට පැත්ත බලනකොට නැතිලි කැතිලි කරනකොට සූරු පිළිකට වළඳනකොට හැම තැනදීම මේ කියන ඝර්ෂණය පවතිනවා. මේ කියන පිළීම පවතිනවා. මේ කියේ ප්‍රවාහය දිහා බලනකොට එක දෝරේ ගලන ගඟක් වගේ. ඉච්ඡාවචකම් පේන්න කියන ඒ උත්සාහවචකම් අනුව තමයි අපි මේ කිපේ. මේක අසවලා කරපු දෙයක්. මෙහෙම අහවලා තමයි මට මේ දුක කැත්තේ. මේ වින කලේ ආදි වශයෙන් පුදුමාකාර විදිහට අපි මේ අර කැකිල්ල රජුගේ ජීඳු වගේ මේ පෙළම සුදු ගතිය මගේ නෙමෙයි මම නෙමෙයි කියාගන්න උත්සාහ කරනවා. ඒක ඒ වුණාට ක්‍රියාත්මක වෙන සාහන් දෘෂ්ටිකෝමයි තමන්මයි විඳින්නේ කවදාහක්වත් ඒක අනුන්ට පවර්ලා දෙන්න බෑ. මෙන්න මේකට තමයි අපි ආසන්නෙන් කියනවා නම් කියන්න පුළුවන් මම කියලා. ආත්මය කියලා. මේකයි සරුවචනා කිව්වේ මේකා මවපු එක මැවුම් කාර්යය කියලා නෙවෙයි මූත කියන තියෙන විනාශකේ. නිකම් මහා හොරේ. විනාශකෝ මහා චෝරෝ වියමඤ්ඤෝ. ඔන්නෝකට තමයි දෙවියන් වහන්සේ කියන දුක්ඛාරය. මොකද මේකේ උප්පත් දවසක් නැහැ. නැති වෙන දවසක් නැහැ. ඉර පෑවයි කියලා එළිය වැටෙන්නේ නැහැ. හඳ පෑවයි කියලා එළිය වැටෙන්නේ නැහැ. මේකේ ආපෝ නැහැ, බටවි නැහැ, තේජෝ නැහැ, වායෝ නැහැ. සදා කාලික පවතින දෙලිමක් පවතින. භාවනාවකින් තමයි සීලකින් නැතුව මේක අපිට වැටෙන වෙලාව තමයි ඔය ලැට වෙලා අමාරුක වැඩලා ඇඳකට වෙලා කවුරුත් යන්නේ නැති වෙලාවට කණේ පීරි ගාමින් මහා පාළු ගැතියක් මහා සමාජයෙන් කොන් වෙච්ච ගතියක් එනකොට අපිට නිකන් නුරුස්නා ගති පහළ වෙනවා. ඒ වෙලාවට ඊයත් තනි කන්දෝස පහළ වෙනවා. සමහරවල් භාවනාවදී තනි කන්දෝස පහළ වෙනවා. ඒ මොකද හරියට මේ පේනනාට්ටේ ඊයට එනකොට මතුවලා එනකොට යෝගාවචරෝ පුදුම විදිහට තනි ගති පහළ ගති අසරණ ගති සැලෙන ගති පහළ කරනවා. ඒකයි කරුවචනන්දේ කල්යතුම සඳහන් කරේ මුදුවේ සීලික පිළිතන. පිරිත් ළමයේ කය ජීවිත දෙක නිකම මුලින්ම ඉතින් බුදුහත් වහන්සේට ධර්මයට සංඝයාට සහ මේ සංසාර දුක විනෝයෙන් පූජා කරන්නේ. එතකොට එන්නේ මේ දුක සමාන තේරෙන පටන් අරගැනීමේ මේකේ අපිට තියෙන කම්මත කතා ඥාන සම්මාදිට්ඨිය වගේ මේ දුක දැකීමේ අයිතිවාසිකමක් මිස මේ දුකට අපි වග කිය යුතු නැහැ. මොකද වගකීමට මේක වැඩි කරන්නවක්වත් අඩු කරන්නවක්වත් කාටවත් නැහැ. අඩියේ පවතින ඒකාකාර ප්‍රවාහය. මේකට කියනවා පීලනක්කෝ පෙළන සුළු ගතිය. කුල්ලක දාලා පොළන් නැටි. අර විදිහේ සීලයෙන් තොරව ඇති ඇති දකින සමාධියකින් තොරව මේක පහළ වුණා නම් තමයි තනිකන් දෝෂ පහළ වෙන්නේ. තරුණියෙක් නම් කලු කුමාර දෘෂ්ටිය කියලා කියනවා. තරුණියක් නම් තරුණියෙක් තරුණියක් නම් තරුණෙක් නම් තරුණියක් තරුණෙක් නම් කියනවා කලු කුමාරී දෘෂ්ටිය. විච්‍ය පහළ වෙනවා. දුරු කරන්න බෑ. ඈත් ඉන්නවා ඩවුන්ලෝඩ් කරනවා නිතරම බය කරනවා. ඒ භාවනා යෝගාවචර මේක දකින්නේ මේ ඊගාවට පේන්න තියෙන මාර්ග ඥානය පෙරණ නිසා. සතර ඉරියව්වෙමත් ඒ වාගේම තියෙන සම්පජඤ්ඤ වශයෙන් කෙටි ඉරියව්වල ආස්වාසේ ප්‍රස්වාසේ අතරමැදක් එක දිගට හිතවිල්ලේ වේදනාවේ සද්දේ හැම දනකම දෝරේ ගලන මේ පුදුමාකාර පිළිනට්ටයක් තියෙනවා. ඒක තේරුම් ගත්ත දාසේ අනේ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා මේක නේද ආහාර කරගත්තේ. උන්වහන්සේලා මේක නේද පරම සත්‍යයක් වශයෙන් මේ දේශනා කළේ. උන්වහන්සේලා නේද මේක නේද කිව්වේ මම මේ ඇති කරපු දෙයක් නෙවෙයි මම කෙරුවත් වශයෙන් දැක්කා විතරයි. මේක නේද උන්වහන්සේලා කිව්ව උඹලට මට කරන්න දෙයක් නෑ මම උන්න පාර පෙන්නලා තියෙනවා බලාගනින්න. ඇත්තත් රූප දකිත්වා කියලා ප්‍රතිවිරුද්ධ මේක නේද කියනකොට අච්චර පෙළෙන දුක සත්‍යමත පුදුමාකාර ඥානයක් පහල වෙනවා, සත්‍යක් පහල වෙනවා, උද්‍යෝගයක් පහල වෙනවා. තේරෙන්න පටන් ගන්නවා මුළු සංසාර ගමනේ කවදාකවත් අපි මේ කෙර මේ දකින්න පීඩනට්ටේ මෙච්චර පරම සත්‍යයක් වශයෙන් අපි දකින්න උත්සාහ කරේ නැහැ. අපි හිතුවේ කාගේද වැරද්දක් කියලා. ප්‍රධාන වශයෙන් එක්ක අනුන්ගේ වැරද්දක් නැත්නම් තමන්ගේ වැරද්දක් කියලා අජත්ත බයිද්දාවදී මේ දුක බෙද බෙදා අපි බලපෑකයි කරේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ සතර සත්‍යප ප්‍රධාන ක්‍රමේ නිසා සීලයක පිහිටලා සමාධියක හිටලා ඥානීය කල්ැතුව ඇති කරවලා මේ මේ පෙළන සුළු ගතිය රූපේ පවතින්නත් පුළුවන් මේ පෙළන සුළු ගතිය චක්කු විඥානයේ මේ චක්කු ප්‍රසාදේ පවතින්නත් පුළුවන් විඥානයේ පවතින්නත් පුළුවන් ස්පර්ශයේ පවතින්නත් පුළුවන් වේදනාව පවතින්නත් පුළුවන් සංඥාව පවතින්නත් පුළුවන් චේතනාව පවතින්නත් පුළුවන් විතක්කේ පවතින්නත් පුළුවන් විතක් විතක් විචාරේ පවතින්නත් පුළුවන් මේක අවබෝධ කිරීම මේ සම්පූර්ණ පද්ධතිය ඕන තැනක සිදු වෙන්න පුළුවන් ඒ මොකද මේක ධූරේ ගලන දෙයක් මේක නැති කරන්න තමයි අපි ඉඳලා හඳගෙනකම් මේ විවිධ ආකාර රූප බලන්නේ. මෙන්න මේකෙන් පැනලා යන්න තමයි අපි විවිධ ආකාර සංගීත ඇති කරගෙන තියෙන්නේ. රාව, ශබ්ද රාව. මේකට තමයි අපි විවිධ ගන්ධ සුවඳ වලින් මේක වැඩි ගොරෝසු දෙවින් මේක වහමින් ගත කරන්නේ. මේක නැති කරන්න තමයි විවිධ රස පෙන්වන්නේ. මේක නැති කරන්න තමයි ඉරියව් මාරු කරමින්, සැප ආත්ම නොවෙමින්, සුඛෝපභෝගීත්වයක් බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේක නැති කරන්න තමයි නිතර කල්පනා කරන්නේ. යම් වෙලාවක මේ කියන සෑම බාධක පවතිද්දී හෝ එහෙම නැත්නම් මේ බාධකයන්ගේ නැතිතන හෝ මෙන්න මේ තීලන ස්වරූපේ දැකලා ඒකට යෝගාවචරයා මේක තමයි සමත විපස්සනා සම්මාදිට්ඨිය කියන්නේ මෙන්න මේකට මූණ දීමේ ශක්තිය මට තියෙනවා මම මේකට මූණ දෙන්න ඕනේ කියලා දැනගත්තොත් යෝගාවචරක මොනවාක්වත් වෙන්නේ තේරෙන්න පටන් ගන්නවා ඊයේත් මේක තිබුණා මට මොකක් වුනේත් නැහැ මම අද දැක්ක දැක්කත් මට මොනවාක්වත් වුනේත් නැහැ දුක දුක වශයෙන් පවතිවි මට මොකුත් වෙන්නේ එතකන්නම් පුදුම හුඟක් බයක් තියෙන මේක. එතකන්නම් මේක නැති කරන්න ජීවිතේ උනත් දෙන්න ලෑස්ති. අංගයක් උනත් දෙන්න ලෑස්ති, නෑදෑ උනත් දෙන්න ලෑස්ති, වස්තු උනත් දෙන්න ලෑස්ති. නමුත් බැලුවත් මේක කියන තරම් ඔය යකා කළු නෑ. හැබැයි අර යොකල කල්ැතුව සීලක හිටපු නිසා, කල්ැතුව සමාධියක හිටපු නිසා ඊට පස්සේ මේ දුක එනකොට යෝගාචරය අභීතත්වේ, වීරත්වේ මතුවෙලා මූල කර්මස්ථානයේ හිටියත් එකයි හිතවිල්ලක් දිහා සතියෙන් හිතයත් ඒකයි වේදනාවක් දිහා සතියෙන් හිතයත් ඒකයි සද්දයක් දිහා සතියෙන් හිතයත් ඒකයි ඔන්නේ එතකොට සතියේ ඒක රසත්ත භාවය කොයි ආරමුණෙත් ඒක රසයි මොකද්ද සීලනක් හෝ පෙළෙන සුළු ගතියක් මෙන්න මේ පෙළෙන සුළු ගතියේ කවදාකවත් එකකින් නෙවෙයි මේක එන්නේ බොහෝ දෙයකින් ඒ නිසා මේක විවිධ මුණත් වලින් මේ විදිහට පේ සමාජ මේක සාධ්‍යයක් විදිහට දැනෙන සමහරවිට මේක ස්පර්ශයක් විදිහට දැනෙනවා. සමහරක් විදිහට මේක ගඳක් විදිහට, රසක් විදිහට, කල්පනාවක් විදිහට විවිධ ආකාරයෙන් දක්වනවා. වෙන විදිහට කියනවනම් මේ පෙළෙන සුළු ගතිය ඇහෙන්වත්, කනෙන්වත්, නාසයෙන්වත්, ජීවෙන්වත්, කයෙන්වත්, මනසෙන්වත් මේ ලබන්නේ. මේක වෙදී මොකද්ද වෙනස් වෙන්නේ? මේ නිසායි අපි නිතරම ඇහැකන ජීවනාශය ආදී දේවල් කුප්පලා ඒ විදිහේ හිත බාහිර විසුරුව හැරලා ජීවත් වෙන්න කැමති වෙන්නේ. සංගීත සම්දර්ශන වලට යනවා, සැනකෙලි වලට යනවා, ආශ්‍රය කරන්න කැමති වෙනවා, ලියුම් ලබන්න කැමති වෙනවා, කතා කරද්දී ඉන්න කැමති වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර පීන නැට්ටෙන් හිත පොත්තකට ඈත් වෙලා සන්තෝෂකාරයි. නමුත් යෝග අවතරය විශේෂයෙන්ම විපස්සනා සම්මාදිට්ඨිය ඇති කෙනා මේ සියලුම බාධක අයින් කළ පුළුවන් තරම් මේ පීන නැට්ටේ ගත කෙරුවොත් උන්ට දැක ගන්න පුළුවන් වෙනවා. මේක සංකතයක්. බොහෝ දේවල් රැස් කිරීමෙන් කරන ලද දෙයක්. තනි එකක් නෙමෙයි. ඒ නිසා මේක ඇහැට කන්ට නාසයට වගේ කොටු කරන්න බෑ. සංකත ගතියක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ පුදුම තවන ගතියක් තියෙනවා. බලන්නකොට රත් වෙන ගතියක්, කුපිත වෙන ගතියක්, වෙහිසර ගතියක් තියෙනවා. සංතාපනක්ෝ. මේ බලන කෙනාට මේ ඥානයක් පහර කරාට දැහැක්කක් වශයෙන් හෝ ලාභයක් වශයෙන් හෝ නිවිල්ලක් වශයෙන් නෙමෙයි හම්බෙන්නේ. ආරම්භයේදී විශේෂම පේන්න තියෙන්නේ දැන් ගිනි ගන්න පුපුරන්න ඔන්න කිට්ටු. දැන් තමන් ඉන්නේ බෝම්බයක් බිම් බෝම්බයක් උඩ. දැන් ඉන්නේ දූරයන් ගහක් යට ගෙඩියක් අදගෙන වැදෙන ඉඳ තියෙනවා. ආන්නේ විදිහට පුදුමාකාර මේ තව මොහොතකින් පුපුරයි. තව මොහොතකින් මේක තවේ. මේක තව මොහොතකින් මා විනාශ වෙයි කියන විදිහට උත්සන්න කරන ගතියක් ඇති කරනවා. මේ උත්සන්න ගතිය නිසා තමයි මුළු ලෝකෙම ඥානයක් කියලා එකක් තියෙන මෙන්න මේකෙන් පැනලා. මේකට ඥානය කියන්නේ මේකට උත්තර වෙච්ච ඥානයක් තමයි. මේක වෙන කිසිම ඥානයක් නැහැ. ඉන්නේ මේ සංතාපයට බය නිසා අපි දහසක් ආකාරයෙන් කල්පනා කරන ඉරියව් ටිකක් වෙනස් කරුවොත් හරියයිද? ගුරුවරයා වෙනස් කරුවොත් හරියයිද? භාවනා ක්‍රම වෙනස් කරුවොත් හරියයිද? ස්ථාන වෙනස් කරුවොත් හරියයිද? එහෙම නැත්නම් මේ අසවලක් ඇහැපු නිසාද මේක ආවේ? නැත්නම් දොරේ හඬේ නිසාද මේක ආවේ? නානා ප්‍රවිදියට කරුණු හොයලා මේ දෙන උත්තර දිහා බලනකොට මේ සියම ඔක කතාවක් නම් ඔක එක තමයි අර කැකිල්ල රජුගේ නඩු කින්දු කතාව. මෙන්න මේ ඇතුළත දොඩමලුකම් මේ ඥාණය හොයන්න හදන ගතිය අනුන්ට වර්ධපටවන්න හදන ගතිය අපි තේරුම් ගත්තොත් මේක ප්‍රයෝග ඥානයක් නැතන තියෙන්නේ ෂට ප්‍රඥාවක් මේක තියෙන්නේ මේක අමතක කරලා මේ පෙළෙන සුරු ගතියත් එක්ක චිත්තක්ෂණයක් තව එක චිත්තක්ෂණයක් මේකට සාදර වුණා නම් ඒ පෙළෙන සුරු ගතිය නැති කරන්න තියෙන එකම ක්‍රමය තමයි පෙළෙන සුරු ගතියට සාදර වෙන්නේ එතකොට මොකද වෙන්නේ නිවන සුරු ගතිය මතියි පෙළෙන සුළු ගතිය අයින් කරන්න හදන තාකල් පෙළේ. අතහැරලා දාන්න බෑ අපිට. අපි හිතන්නේ පෙළෙන සුළු ගතියට පෙළිල්ලෙන් උත්තර දෙන්න ඕනේ, තව සුළු ගතියට පැවිල්ලෙන් උත්තර දෙන්න ඕනේ. ඒක නමුත් ඒක දිහා බලන් හිටපුවාම එහෙම කරදරයක් ඒගොල්ල අපිට වගකීමක් දීලා නැහැ. ඒ වගේම අපිට හැකියාවක් හරුවචනන්සේ දැක්කා මේ කවන සුළු ගතිය බලන්න ඉන්න පුළුවන්කමක් කියලා. ජීවිත ආශාව නැත්තම්, ශරීර ආශාව නැත්තම්. ගතිකෙන් ටික ටිකෙන් ටික ශරීර ආශාව ජීවිත ආශාව නැති වෙනකොට ඔය තාම සුදුගත්තු ගියාට ඔය කියන තරම් කාරගතියක් නැහැ ඒක. ඔය කියන තරම් හොබක් පයක් ඇති කරගන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම ඊට වැඩි අද ටිකක් පුළුවන්. අදට වැඩි හෙට ටිකක් පුළුවන්. හෙට වැඩි ආන්දමනක ටිකක් පුළුවන්. අන්තිමට බලන්න මුළු ඇඟ දහලවලා ගියා. මුළු ඇඟ දාඩිය දාලා තෙඟිලා ගියා. ඒකත් එහා පැත්තට ය아가න යන්න පුළුවන්. දිනින් දෙන්න පුළුවන් ශක්තිය රෝගාවකට ඇති. මේ සංතාප නට්‍යය අපිට දෙන්නේ ආයෝෂ්මේ වාගේ. පණ තියෙන බවට තියෙන ලකුණක් වගේ. ඒ නිසා යම් තැනකදී මේ දුක්ඛ සත්‍ය හොඳට අවබෝධ කරාන නිරෝධ සමාපත්තියට ගියාම අන්තිමටම ජීවිතේ පවත්වන්න ඕන කරන තාපේ පමණක් ඉතුරුලා කියන්න මේනවා. ඉතින් මේ සංతాප නාට්‍යය මකන්න උත්සාහ කළ පෑන් දාගෙන යාකන්ඩිෂන් කරගෙන මේක ගියාට ඔය මොන යාකන්ඩිෂන් කරුවත් බඩ දාන එක බඩ වෙනවා පපුව දාන එක නම් පපුව දාන. නමුත් පපුව දෑවට ඒක බලන්න පුළුවන් ශක්තියක් අපිට තියෙනවා. කවදාකවත් ලබු වලක දරන්න බැරි ලබු පළ ගන්න. වට්ටක වලක වට්ටක ලොකෝටම ලගත්තට වැලට දරන්න පුළුවන්. ඒක තමයි අපිට පහළ වෙන තාපය අපිට දරන්න පුළුවන්. අපිට පහළ වෙන පීලනේ අපිට දරන්න පුළුවන්. මෙන්න මේක කරන්නේ නැතුව මේක අනුන්ට හේතු කරන ඥාණය තමයි කට ඥාණය කියන්නේ. මේකට අපි hina වෙන්න ඉගෙන ගන්න කවුරු හරි hina වුණොත් මේක මූලික මානසික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වෙනවා. නමුත් Taman Tamanට hina වෙන්න නම් බුදුහාමුදුරුවෝ මේ කියලා දෙන විදිහට මේ විපස්සනා සම්මාදිට්ඨියගේ මුල් කුළු ගන්න ගන්නවා. ඒ වගේම මේක තියෙනවා ඒ කියන්නේ අර කියන විදිහේ පීල නාට්‍යයේ දුක්ඛයේ දුක්ඛ සත්‍ය විදිහට. ඒ වගේම සංකතත්තේ දුක්ඛයත් ආ වූ සමුදය සත්‍ය වශයෙන් දෙනවා. ඊගාවට මේ සංතාපනත්ය දුක්ඛයේ නිරෝධේ නැතිකම නිවන නැතිකම තවන ගති. නිවන තියෙනකොට මේ සංතාප වෙනකොට නිවනක් ඇති නිවන ගතියක් වෙන ඊගාට විපරිණාමත්‍ය තමයි මේක සඳහා මේ ක්‍රමයේ කෙරුවොත් හොඳයි මේ ක්‍රමයේ කෙරුවොත් හොඳයි කියලා নানা ප්‍රකාර ක්‍රම පෙරලන්න පටන් අර ගන්නවට කැකිලි රජුලන් නඩු තීන්දුව වගේ මේ බය සංකල්පේ මත නොහැකි සංකල්පේ මත නමුත් මේකට තියෙන එක එක ආයන ක්‍රමයක් ඒක මොකද්ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන්නේ ඒකේ දෙකක් නැහැ. ඒක විපරිණාමයක් නැහැ. සැලෙන ගතියක් නැහැ. ඒ සැලෙන ගතියක් කියනවා මට මේක මෙහෙම කෙරුවොත් හරියයි කියලා. හැමදාම මේකට මම හොඳම නිදර්ශනේ දෙන්න තියෙන්නේ. අපි පරියන්කේ නැගිටින වෙලාවේ තියෙන මානසිකත්වයේ ලකුණු. අපි නැගිටින්නේ මේ මේ කරන යන වැඩේට මේට වැඩිය වෙනස් ක්‍රමයක් හොයන්න හෝ බැරි කම නිසා. නමුත් කවදාවත් මාර්ග ඥානයක් ලැබලා නැවතින දවසේ තේරෙනවා මේකට තියෙන එකම ක්‍රමයයි. මේ පෙළෙන ගතිය මේ තවන ගතිය තව චිත්තක්ෂණයක් ඉවසන්ට ඕනේ. කන්ති පරමන්ත පොතිතික ඉවසන්නටයි නිවර. ආන එතෙන් ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා. අන්න දුක්ඛ සත්‍ය මුලමදාග තුනම දැක්කා.